තව මේ ප්‍රශ්නයක් දෙනවා මේ මරණානුස්සති භාවනාව වඩන හැටි පැහැදිලි කරලා දෙන්න කියලා. දැන් මේකත් මේ අපේ සැඟවුණු බුදුබව කලීලි දකි කියන පොතේ මම හොඳට පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. ධර්මයේ තනුකූලව දේශනා කරපු දැන් බුදුරජාණන් වහන්සේ මරණානුස්සතිය දේශනා කරපු දැනුත් එක්කලා. ඒ පොත බැලුවා නම් මේ ප්‍රශ්නේ හොඳට පැහැදිලිව විසඳ ගන්න පුළුවන් හුඟක් විග්‍රහ තියෙන ප්‍රශ්නයක්. මම කෙටියෙන් කියනවා මේ පොත බලලා හොඳට විග්‍රහය තේරුම් ගන්න. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ඇවැත්නි මහණෙනි මරණ සතිය වඩන භික්ෂූන් මෙතන ඉන්නවද කියලා. භික්ෂුන් වහන්සේලාම පුත්තල දෙනවා ස්වාමීනි මම වළනවා. මහාන ඔබ කොහොමද වළන්නේ? ස්වාමීනි එක රැයක් එක දහවලක් මගේ මේ ජීවිතයේ මෙසේ පවතී කියලා මට විශ්වාසයක් තියන්න බෑ. ඒ කියන්නේ හෙට වෙනකොට මම මැරෙන්නත් පුළුවන් මොනවා හරි හේතුව. විවිධාකාර බාධක බැද්දේ ඉන්න මම හෙට දවසේ වෙන්න ඉස්සෙල්ලා මැරෙන්නත් පුළුවන්. එහෙම ස්වභාවයක් ඇති මම තව ප්‍රමාද වෙවි බලා හිටියෝ. මේ ආර්ය මාර්ගයේ පූර්ණිය කරන්න නැතුව. මොනතරම් අපරාධයක්ද? ඒ අදහස ඇවිදිලා. මම අප්‍රමාදයෙන් යුතුව මේ ආර්ය මාර්ගය පූර්ණේ කරන්න කටයුතු කරනවා. මම මෙහෙමයි වරන්නේ කිව්වා. මහන්නේ තවත් ඉන්නවා. ස්වාමීනි මමත් වරනවා කියලා පාවිච්චි කරනවා කියන නමක් උත්තරයක් දුන්නා. මහන්නේ ඔබ කොහොමද වරන්නේ? ස්වාමීනි එක දහවලක්. නෑ එක වරුවක්. මේ විදිහට ඉන්නකොට මගේ ජීවිතේ මට විශ්වාසයක් තියන්න බෑ. මැරෙන්න පුළුවන්. එහෙම වුණොත් රාග දේශ මොහතයිතෝ ඉන්නවා නම් මට ඒක ලොකු පාඩුවක්. අත්‍යවශ්‍යම ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගන්නේ. ඒක වරුවක් හෝ ප්‍රමාද වෙනවා නම් මහා අපරාධයක් කියලා හිතලා. මම වරුවක් හා ප්‍රමාද වෙන්නේ. වරුවක් හා ප්‍රමාද නෙමෙයි ආර්ය මාර්ගයේ වඩනවා. ස්වාමීන් තවත් ඉන්නවද වඩනයි? මේ මහන්නි තවත් ඉන්නවද වඩනයි? ස්වාමීන් මමත් වඩනවා කියලා ඒක විශ්වනා හැමෝම උත්තර දුන්නා. මහාන ඔබ කොහොමද වඩන්නේ? ස්වාමීන් ඒක බත්පතා කරගෙන වළඳලා ඉවර වෙනකන්වත් මගේ ජීවිතේ මට විශ්වාසයක්. ඒ තරම් වෙලාවක් හරි මම මේ ආර්ය මාර්ගයේ පූර්ණේ නොකල හිටියොත් ඒක මට විශාල පාඩුවක්. මම එහෙම හිතලා බත් පතක් ගන්න තරම් කාලයක්වත් අපත යන්නේ මේ ආර්ය මාර්ගය වඩනවා ආර්ය මාර්ගය වඩන ධෛර්යය ගන්න කොහොමද මේ බත් පත වළඳලා ඉවරන එකන්වත් මගේ ජීවිතේ මට විශ්වාස නැහැ මේ මාර්ගය පූර්ණේ නොකරගත්ත මම එහෙම අප්‍රමාද වෙනවා මලොත් එහෙම කරගන්නේ මහා පරාදයන් ඒක බත් පතක් වළඳන තරම් වෙලාවකට අපත යන්නේ මේ ආර්ය මාර්ගය පූර්ණේ කරගන්න විදර්ශනා නුවණින් කටයුතු කරනවා මහයි තවත් ඉන්නවා ස්වාමීන් මමත් වඩනගේ සාවිස්සෝන් වහන්සේ නමක් උත්තරය ඇතේ. ඉතලහන මහාන ඔබ කොහොමද වඩන්නේ? ස්වාමීන් බත්සරළු හතරක් පහක් වළඳ තරම් වෙලාවක්වත් මගේ ජීවිතේ විශ්වාස නැහැ. බත් පිළවල හතරක් පහක් වළඳ තරම් වෙලාවක්. ඉච්චර වෙලාවක් හරි ප්‍රමාද වුණොත් මට පාඩුවක්. කෙලෙස් සහිත මරණයක් මම කැමති නැහැ. ඒක ඒිට ඉස්සෙල්ලා මේ කෙලෙස් සංසිඳවගෙන කෙලවර කරගන්න ඕන කියලා. ඒකේකවත් ප්‍රමාද වෙන්නේ මමත් වඩනවා. තවත් ඉන්නවාද? ස්වාමීන් මමත් වඩනවා කියලා ආභික්ෂුවක් කියනවා. මහාන ඔබ කොහොමද වඩන්නේ? ස්වාමිනේ එක් බත් සරලුවක් අනලා ගිලින තරම් වෙලාවකත් මගේ ජීවිතේ මට විශ්වාස නැහැ. එච්චර වෙලාවකත් අපත ඇරියොත් මේ විදර්ශනාත්මකව මේ මාර්ගය බලා ගැනීම ප්‍රමාද කරලා. ඒක මට මහා පාඩුවක්. ඒ හින්දා එසේ සිහි කළා හිටම මම මේ බත් සරලුවක් අරන් ගිලින තරම් වෙලාවකත් ප්‍රමාද කරන්න තුවල. තවත් ඉන්නවද? ස්වාමිනේ මමත් වන්නගේ සාවිස්සුවක් කියනවා. මහාන ඔබ කොහොමද බලන්නේ? ස්වාමිනේ හුස්මක් ගැන පහත් කරන තරම් වෙලාවකත් මගේ ජීවිතේ මට විශ්වාස නැහැ. කුස්මක් කියන පාතරන් තරම් වෙලාවකත් මම ප්‍රමාද වුණොත් මට වහ පාළුවක් වෙනවා. කෙලෙසයිත මරණයම අප්‍රිය කරනවා. නිසා ඒ වෙලාවවත් මම අපත යරින්න නැතුව කුස්මක් උඩටගෙන පාතරන් තරම් වෙලාවකත් අපත යවන්න නැතුව මම මේ ආර්ය මාර්ගය වඩනවා. මහණනි මෙතන ඉන්න සියල්ලෝම මරණ සතිය වන්න බව පිළිගන්න. මෙතනින් යටත් විදිසෙයින් බත් පිලා කන්නලා ගිලි තරම් වෙලාවකත් මගේ ජීවිතේ මට විශ්වාසයක් නැහැ ඒකවත් අපත යවන්න හොඳ නැහැ කියලා මාර්ගයේ වදන කෙනා. හුස්මක් ගැන පහදන්න තරම් වෙලාවක්වත් මගේ ජීවිතේ මට විශ්වාස නැහැ ඒකවත් අපතේ අරින්න හොඳ නැහැ කියලා ආර්ය මාර්ගය වඩන කෙනා. මේ මරණ සතිය වඩනාය අතර අප්‍රමාදී ශ්‍රේෂ්ඨ අය කියලා කියනවා. අප්‍රමාදවම මාර්ගය පූර්ණේ කරගන්නවා. ඊටමත් ඉක්මනින් අරිහත්ත්වයටපත් වෙන අය කියලා වෙනවා. අනික ප්‍රමාදීලා මරණ සතිය වඩනාය කියලා වෙනවා. ඒ නිසා අප්‍රමාදීව මරණ සතිය වඩන්න කවුරුත් උත්සාහ කරනවා කියලා උපවත් දෙසක් දුන්නා. දැන් මරණ සතිය කියන්නේ මැරෙනවා මැරෙනවා කිය කී ඉන්න එකද? දැන් අපිට දීලා තියෙන වර්ණ හදිය. ජීවිතං අනිහිතං මරණ අනිහිතං මරණ අනිහිතං මරණ අනිහිතං. අපිට ඔය කීකේ ඉන්නවා. කොහොම අපිට ඔය අදහස ආවත්. ඔය කියන හැඟීමක් මතුවුණා. අදහස ආවත්. වචනේ කීකේ හිටියා. වචනේ පරම කොට කීකේ හිටියත් වචේ පරමය විතරයි. ඉතින් අදත් අපි අය ඔය ටික කරනවා. තවත් විස්තර කරගෙන ගියහට මහා සම්පatti සම්පත්තා යථා සත්තා මත ආයිද තථා අහම් මරිස්සාමි මරණා මම හෙසති උප්පත්ති ආවාහේ වේදං මරණං ආගතං සදා මරණත් ආපියෝ කාණ වදකෝ විය ඒසති ඊසකං අනිවත්තං සං සතතං ගමනුසකං ජීවිතං උදේආත්තං සූයෝ වීජාවිති මේම උපමාවලින් කිය කිය මැරෙනවා මැරෙනවා මෙහෙමත් මැරෙනවා කිය කිය ඉන්න මරණය නම් ඉක්මෙවෙන්නේ නැහැ කිය. ඉතින් මරණය ඉක්මෙවෙන්නේ නැහැ කියලා හිතලා ඉතින් මොකද කරන්න කිව්වේ කොහේ ඒදී? ඉතින් මෙහෙමත් මැරෙන්න පුළුවන්. මහා සම්පත් ඇති බුදු පහේ බුදු මහා සාක්ෂිත් වෙණියත් මැරෙනවා. මාත් මැරෙනවා. මහා සම්පatti සම්පත්තා යථා සත්තා මතාගේ තථාහම් මරිස්සාමි මරණම් මම මේ මරණය මට පයිති. ඔය ටික කිව්වා ඔක අදහස් කරලා. එතකොට උප්පත්ති අසහය වේදා මරණං ආගතං සදා. උපතක් යම් වෙලාවක වුණා නම් මරණයත් අරගෙන තමයි උපදින්නේ. මරණත් අපි ඕකාසහ වදකෝ වීති. හරි වදකේ කළුවක් උස්සා ඉන්නවා වගේ මරණේ කොයි මොහොතයක් දෙන්න ලැහැතිලා ඉන්නවා. ඒසකම් අනිවත්තන්තං සතතං ගමනුසකම්. එතකොට නොනවත්තා මේ ගමන යන ජීවිතං උදයාතං සූර්යෝ වේලා මේ උදේ ඉඳන් පායලා හවතට බහැලා යන සූර්යා වගේ තමයි අපේ ජීවිතය. ඒකත් කියනවා. ඉතින් ඔය සූර්ය සත්තාන පුඤ්ඤිද්දී බුද්ධි බුද්ධි බුද්ධි දිනද්වයන් ඒ කියන්නේ බුදු පාසේ බුදු වෙන උත්තරමයන් විතර උත්තරම ඉහිලුවා. ඉතින් ඝාතකං මරණං කිප්පං ආදි වශයෙන් විග්‍රහය තියෙන මේ ඒ විදිහට ගාතාවක් හදලා. කර්මස්ථානයේ පස්සේ. ඔය එකම තැනකවත් කියලා නැහැ. ඉතින් මේ විදිහට මරණයක් එනවා දැන් මම මොකද හින්දා කරන්න කිව්වේ කියන්නේ. එන කර්මස්ථානයක් වශයෙන් අපිට දීලා තියෙන මරණානුස්සතිය සම්පූර්ණ. භාගිට වඩලා නිකන් පැත්තක් හොදලා පැත්තක් තියාගෙන ඉනවා. හරියයිද? ඒක තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවන් දකින්න තියෙන භාවනා යම් යම් කාලයක උපක්‍රමශීලීව කොටසක් වහලා අතරමං කළා. නැත්නම් ඕක වෙන්න බෑ. මෙච්චර ධර්මයේ පැහැදිලිව පෙන්නලා තින්දී ධර්මයේ දන්න ත්‍රිපිටකධාරී භික්ෂුන් වහන්සේලා හිටියානම් මේ කර්මස්ථානයක් හදන්නේ. ඇයි උන්වහන්සේලා දැකේ නැද්ද ඔය දා කිව්වටි? බුදුරණන් වහන්සේ දේශනා කරපු සූත්‍රය දැකේ නැද්ද? ඒ අර්ථය ගත්තේ නැද්ද? ඒක ඔහොම කියනකොට මොකද කියලා තියෙන්නේ? ඕක දැක ගන්න ඕන තරම් කරුණු තියෙනවා. යම් කාලයක මහා විහාරයේ භික්ෂුන් පන්ලා දාලා මහා විහාරය ගිනිපත් කරලා අලුතෙන් හදලා අවියගිරිය ආසින් වශයෙන් ඒකෙන් ભેද වෙලා හිටා වෙනව පොහොය කරන් ගිහිලා ආනතර පාප කර්මයක් කරගත්ත පිරිසක්ගේ පටන් ගත්ත රැළකින් ඒකිනු තරහ වෙලා ඒකිනු තුලින් වෙලා ගිහිල්ලා දක්ෂිණගිරි විහාරය සාගලික කියලා බිසු පරම්පරාවකට අලුතෙන් මහා විහාරය හදලා රජුරෝ බාර දුන්නා. ඔප්පු සන්නස්සිට. ඇමතියෙක් කියලා නම් ඔප්පු සන්නස්සිට විහාර ගැනීම තහනම් ගැලපෙන්නේ නැහැ කියලා ලොකු හාමුදුරුවෝ සිවුරුවරවල අයින් කළා. එයා සිවුරුවරල යන්නේ කියලා. අනික හිටු පිරිස ඔක අවුරුදු 400ක් හිටියට පස්සේ බුද්ධ වර්ෂ 900 කදී බුද්ධ ගෝල හාමුදුරුවෝ ඔකට ආවා. දැන් ඔක පිටකෝ තේරවාදී බස් පිටු. අපිට කියා තියෙනවා උගල. මහා විහාරේ තේරවාදී මිසුන්ගේ තේරවාදී මිසුන් ළඟට ආවේ බුද්ධ ගෝල හාමුදුරුවෝ ඇවිදලා නැත්නම් ඒ තේරවාදී භික්ෂුන් වහන්සේලාගේ මේ පාරම්පරික ක්‍රම අත්හැරෙන්නේ නැති වෙන්න බුද්ධඝෝෂ සාමුදුරෝ හැදුවා කියලා. දැන් තේරවාදී භික්ෂුව කොහෙද හිටියේ? කොහෙද එහෙම තියෙන්නේ හිටියා කියලා. තේරවාදී භික්ෂුන් ඔය කරන්නවත් ගන්න නැතුව අසත්පුරුෂයෝ වැරදි වැඩ කරන පුද්ගලයෝ සාජවාක්ෂික වෙලා හිටන් රජුරුවන්ගේ කත්තාදිනේ උන් කියලා. ඔය වැඩි අත්හරින්න බැයි නම් ඵලයල්ලා කියලා අයිකලාට පස්සේ. අපි සිරුවර ඉන්නේ අපි වෙන් වෙනවා කියලා කට්ටිය අතරම වෙන් වෙලා ගිහිල්ලා සංඝයාට විරුද්ධව වෙංගිලා ගිය පිරිසක් ඒකත් එක තරහ වෙලා ඒකෙන් ගිය අනිත් පිරිසකින් ආව පරම්පරාවක් තුළ ඉන්නවා තේරවාද ඉතින් එතෙන්ට ඇවිල්ලා හිටන් ඒගොල්ලන්ගේ අදහස අරගෙන අල්පලිවහම කොහොමද දෙන්නේ කො නිවන් දකින්න කර්මස්ථාන ඒගොල්ලන් එක සෝතාපන්න පුද්ගලයෙක්වත් ඉදියද උද ඉන්න පුළුවන් ධර්මයෙන් අහක් වෙලා ගිය ධර්මයට විරුද්ධ වෙලා පැනලා ගිය වෙන් වෙච්ච කට්ටියගේ සෝතාපන්න පුද්ගලයෙක් ඉන්නවා කිව්වොත් වෙනවා බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සංඝුන් කෙරෙහි ශික්ෂාව කෙරෙහි සැක නැති ගරුයෙන් පිළිගන්න මාර්ගඵලලාභී උත්මයේ වෙන් වෙලා යනවා වෙන් කරන්න හේතු වෙනවා එහෙනම් වෙන් වෙලා ගිය අතර ඔයයි ඉන්නවා මිනිස්සු හවට්ටගෙන ඉඳපු බුද්ධ ශාසනයේ ඉන්න පිරිසක් කිව්වා මිට කයිදියා හිටියද කයිදි වෙස් කත්තා නම් හිටියා ඉතින් ඒ අයගෙන් අර්ථ අරගෙන පුළුවන් ද යථාර්ථයක් ගන්න ඒගොල්ලෝ දන්නවා දාන යථාර්ථයෙන් ධම්ම අවබෝධයක් වෙනවා සෝතාපන්න වෙනවා ওই ටික දැනගත්තා තියෙන සෝතාපන්න වෙයි. මේ ලෝකේ හටගන්න යම් තාක් දේවල් ඇද්ද මරණයෙන් කෙලවර වෙනවා. ඒ බඳු වන්නා ලෝකයක් තුළ මම ප්‍රියයි මනාපා කියලා මොනවා බදා ගන්නද? හෝ හරය. ඔය පොඩ වැටුණා නම් සෝවාන් ඵලයටපත් වෙනවා. එදෙල්ලපත් වුණා නම් මේ ලෝකේ මොනවාද යට වෙනස් කරන්න තියෙන ධර්ම? ධර්ම වෙනස් කරමු. කර්මස්ථානය හදන්න හේතු වෙනවා. එහෙනම් අද තියෙන හතර සතිපට්ඨාන ඇති ඔක්කොම කර්මස්ථාන භාගේ භාගේ වළඳලා තියෙනවා. ඔක ඔක්කොම ඉස්සරේ පොතේ තියෙනවා. අරගෙන බලාපුවාම තේරුම් ගන්නයි. ඉතින් මරණානුස්සතිය වඩනවා කියන්නේ මෙන්න මෙහෙමයි. ඔය වචනය කිය කිය ඇක්පියාගෙන ඉන්න එකක් නෙමෙයි. මලා තීනෝනින් නිතෝ මරණේ ස්වභාවය තේරුම් අරගෙන. කොයි මොහොතේ මා කරා මරණේ ඉන්න පුළුවන්ද දන්නේ නැහැ. මේ මොහොතේ හුස්ම කරලා පාතරන් තරම් ඉස්සරලා මැරෙන්න පුළුවන්. ඒ වගේ ස්වභාවයක් ඇතිවම වෙන මොනවද මට කොර කොර ඉන්න වෙලාවක් තියෙන්නේ. මේ මහා භයානක සතරෙන් ගොඩ එන්නේ මේ තියෙන උත්තරීතර ධර්ම මාර්ගය අනුගමනය කරලා විදර්ශනා කරලා හැටි ඉක්මන් කරලා අප්‍රමාදව නිවන් අවබෝධ කරගන්න වැරෙන්න. මම මේ උපදින අත්දැවීම ලැබුණු ආර්ය මාර්ගය ලබා ගැනීමට හේතුන ආර්ය පුද්ගලයෙක් හැටියට ඉන්න ඒ මාර්ගය ලැබිලා තියෙන මට. මේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න නැතුව මට මොකද මේ ලෝකේ තියෙන වටින්නේ ඊට වඩා. ඔය අදහස ඉන්න ඕනේ බෞද්ධයෙකු. ආවනම් එයාට තව මේ ලෝකේ දෙවෙනි එකක් නැහැ. මහණෙනි හිස ගිනි ගත්ත පුද්ගලයෙක් ඇඳිවත ගිනි ගත්ත පුද්ගලයෙක්. ඒ හිත නිමා ගන්න ඇඳිවත නිමා ගන්න යම් තාක් ඉක්මන් වෙනවද? අන්න ඒ වගේ උපමා කරගන්න. ඒ තරම් භයානකයි මේ සසර ගමන. මේක තේරුම් මාර්ගෙ ඉඳලා අප්‍රමාදව නිවන් අවබෝධ කරගෙන ඉඳන් මිදෙන්න බලන්න. ඔය විදිහට විග්‍රහ කරලා ඒ කර්මස්ථාන වෙන්නේ. මේ කර්මස්ථාන වල වෙන්නේ සිය කියන නෙමෙයි සිහි බුද්ධිය යොමු කරලා සීනෝන යොමු කරලා මේක තේරුම් ගන්න. අන්න තේරුම් ගත්ත කෙනාට හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ විදිහට කටයුතු කරුවොත් මේ ලෝකය ගැන භයානකත්වයේ ඒ වගේම ලැබිලා තියෙන අවස්ථාවේ තියෙන වටිනාකම අපත හරින්න හොඳ නැහැ කියලා ඒ වටිනාකමෙන් සියලුම කාම කෙලෙස් වල හිත මේ යොමු කරන්නේ අත්හැරලා ඒ පැත්තේ මිදිලා හැකිතරම් විපං කරලා හැදවල් දෙකේ මහන්සි වෙලා. මේ මාර්ගයේ පූර්ණයෙන් ලෝකේ අසාරත්වය දැකලා. චන්දරාගේ මිදිලා ඉවරලා මං මිදුණා කියන අවස්ථාව එනකම්. මට නම් සැනසෙල්ලක් නැහැ කියනව අදහස් එනවා ආර්ය ආර්ය මාර්ගයට ආවහම. අන්නේ එයා හැදවල් දෙකේ මේ භාවනාව ওই විදිහට බලන. ඉතින් ඒක ක්‍රමය. තවත් ක්‍රමයක් දේශනා කරනවා තවත් ක්‍රමයක්. අරණ්‍යගත වෙලා ඉන්න භික්ෂුන් වහන්සේලා හිතන ක්‍රමයක් වෙනවා. දැන් මම මේ කැලේ ඉන්නවා. නොඑක ආකාරයෙන් නයි පොළොන්නු කෝනුස්සෝ ගරුලපත්තයයි විෂකෝර සත්තු මේකේ ඉන්නවා කොයි මොහොතේ හරි මාව දෂ්ට කරන්න පුළුවන් ඒ කොයි මොහොතද කියලා නෑ ඒකෙන් මම මැරෙන්න පුළුවන් උත්පල වෙන්න පුළුවන් එහෙම වුණොත් මේ මාර්ගය වඩා ගන්න බාධාවක් තවම එහෙම එකක් උනේ නෑ අප්‍රමාදයෙන් යුතුව එහෙම එකක් වෙන්න ඉතිලා මේ ආර්ය මාර්ගය වඩන්න ඕන එක උත්සාහ ගන්න කියලා වෙන්නේ මේ තවත් මරණ සතිය වඩන ක්‍රමය ඒතකොට මේ වගේ මේ කැලේ නොයි හොරුන්ගේ වාසස්ථාන. හොරුන්ට අහු වෙන්න පුළුවන්. ඔත්තුපත් දෙයි කියලා උන් මරලා ගහන්නත් පුළුවන් ඇවිදින්න. එහෙම අවස්ථාවක් නොවෙන්න බෑ කොයි මොහොත හරි එන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මම මොකද කරන්නේ? උන්ගේ මාධ්‍යයෙන් මට මැරෙන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් එහෙම අපරාධයක් නේ. මම දැන් නිකන් හිටියොත් එහෙම. ඒ නිසා ඒ වගේ දෙයක් එන්නේ ඉස්සෙල්ලා අප්‍රමාදයෙන් යුතුව මාර්ගය පූර්ණේ කරන්න ඕන කියලා හිතලා මාර්ගය පූර්ණේ කරන්න පටන් ගන්න. උත්සාහ ගන්න. මේ තව ක්‍රමයක්. විවිධාකාර යක්ෂ කොට්ටාසේ ඉන්නවා. දරුණු යකුන් ඉන්නවා. ඒ යකුන්ට පුළුවන්කමක් තියෙනවා සමහරකට මේ ජීවිත හානි කරන්න. සමහරකට උන්ගේ තියෙනා වූ එබඳු දෘෂ්ටියකින් බැල්මකින් මගේ ජීවිතේ හානි වෙන්න අදිට තියෙනවා. සමහර ඒ වගේ දරුණු මිනිස්සු ඉන්නවා උපක්‍රම යොදනයි. ඒ උපක්‍රමශීලී මිනිස්සුන්ගේ මට කරදර එන්න පුළුවන්. එහෙම වුණොත් මේ නිරෝගී බවක් නැති වෙනවා. ජීවිතේ විනාශ වෙනවා. එහෙම වුණොත් එහෙම මට මේ මාර්ගය වඩා ගන්න බාධකයි. මෙහෙම හිතලා ඉවරලා හිටන් අප්‍රමාදී නිතේ බඳක් ඉන්න ඉස්සලා වඩා ගන්න කියලා උත්සාහ කරනවා. මේ ආකාරයෙන් මරණ සතිය වඩන ක්‍රමයක් තියෙනවා. හැබැයි එකක්වත් මැරෙනවා මැරෙනවා කියකේ වැටෙලා ඉන්න එකක් නෙවෙයි. සිහින වලින් යුතුව මරණය එන හැටි දැකලා. මරණය එන්න පුළුවන් ආකාරය දැකලා. ඒ බඳු ආකාරයක කයක් ඇති, ඒ බඳු ජීවිතයක් ඇති මම. සත්‍යාගුවේ ප්‍රමාද වෙවි ඉන්නවනම්. ඒක මට කොච්චර පාළුවක්ද කියලා මෙහෙම හිතනකොට. උද්වේගයක් නැగిලෙනවා. අප්‍රමාදීන් යුතුව ධර්මාභෝධය කටයුතු කරගන්න. අන්නේ උද්වේගයේ උපනිශ්‍රේ සම්පත්තියක් වෙනවා. නිවන් අවබෝධ කරගන්න මාර්ගය වලක්. අන්න ඒ නිසා කියන අප්‍රමාදී වීමට හේතු වෙනවා මරණ හතිය වර්ණ කොටදී. මරණ හතිය වැඩිවීමෙන් ආර්ය මාර්ගයේ තේරුම් ගත්ත කෙනා අප්‍රමාදී නිතෝ අනිත්‍ය දේ දුක්ඛ දේ අනාත්ම දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා මේ විදිහට කටයුතු කරලා ඒ නිවන් අවබෝධය කරගන්න. ඒකයි කිව්වේ භාවනාවේ ස්වභාවය.